නමුත් ආධුනිකයෙකුට කවදාකවත් ඒකේ එච්චර කලෙලියක් විස්තරයක් දක්ව ගන්න බෑ. මොකද හේතුව හිත ඡන්දපරස නිසා, හිත අකීකරු නිසා, හිත තාම කීකරු නැති නිසා, හිත තාම සංයමයක් නැති නිසා. නමුත් ඒකට කරන්න තියෙන එකම ක්‍රමය නැවත නැවතත් නවත්නවා කරගෙන කරගෙන යනකොට මේ හුස්මේ ඇතුල් වෙන හුස්මට ආවේනික වෙනම ලක්ෂණ වගේක් සහ පිට වෙන හුස්මට ආවේනික වෙනම ලක්ෂණ වගේක් තියෙන බව තේරෙනවා. ඒක මම හරි ලස්සනයි ඒ අපේ ලොකු සංජීවිතපත් කරන ක්‍රමයේ උන්වන් සඳහන් කරනවා මේ ඇතුල් වෙන හුස්ම මේක පිට වෙන හුස්ම නෙවෙයි කියන්න මොනවදෝ ලක්ෂණ වර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් හිතෙන් අහන්න පුළුවන් ඇතුල් වෙනවා පිට වෙනවා වෙන් කරලා අඳුර ගන්න බැරිද කියලා. මේක විතර ගැටලුවක් තියෙනවනම් මෙනේ කරන්න කියලා. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා. පැටලිල්ලක් කරනවනම් ඇතුල් වෙන වෙලාවට පිට වෙනවා කියලා මෙනේ කරන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඇතුළේ පිටුමැස වෙනසල්ලන්න බෑ කියලා. නමුත් ඇතුළේන රාදී පිටවීම කියලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඇතුළේවට වෙනම වේලික ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒවට කියනවා අත්‍යන්ත ලක්ෂණ කියලා නැත්නම් පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා නැත්නම් ස්වභාව ලක්ෂණ කියලා කියනවා. පිටවීමට සාපේක්ෂව වෙනම පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ මේ ආවේනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. මෙන්න මේ දෙක තේරුම් ගත්ත දවස් තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්නේ. අපි එතෙක් සුවාසය හරිනා මිසක් එක එකක් ජීවත් වෙන්නේ නැහැ. හුස්ම ගත්තට එක එකක් හුස්ම නෙවෙයි ජීවත් වෙන්නේ. මේක තමයි අපේ ප්‍රාණය. නමුත් අපි ඇහි ඉන්නේ, කනේ ඉන්නේ, නාසයේ ඉන්නේ, දිවේ ඉන්නේ. මේක පිළිබඳව අවධානය වැඩි කිරීම පිණිස අතුරු කතාවක් කියලාන්න මම කැමති මෙතෙන්ට. මේ ඉන්දියන් ජාතික පුද්ගලයෙක් දැන් බොහොම ජනප්‍රියව මේ දේශන පවත්වනවා දීපක් චොප්රා එංගලන්තේ ඇමරිකාවේ ඉතින් යාගේ පොතක සටහන් කරලා තියෙනවා, දේශනයක සටහන් කරලා තියෙනවා Hindu ආගමේක මේ හැටියට කෙනෙකුට ආවුස තීන්දුව වෙන්නේ යාට ලැබෙන හුස්ම ගන්න කියන. අද හුස්ම ගන්නක් පටන් ගන්නකොටම account balance එකේ තියෙනවනම් මෙයා ඒක කාලෙකින් මැරලා පටන් ගන්නකොට සෑහෙන හුස්ම ගන්නක් අරගෙන આવොත් එයා කියන දීර්ඝ කාලින වෙනවා කියන. ඉතින් ආ ඒක විස්තර කිරීම සඳහා කියනවා පුද්ගලයෙකුට අවුරුදු 100ක් ආවුස තියෙනවා කියලා කියන්නේ හුස්ම රැලි කෝටි 13ක් අපිට හම්බ වෙනවා. පටන් ගන්නකොට හුස්ම කෝටි 13ක් අපේ account එකට දාලා දෙනවා යම රජුරෝ. ගිහිල්ලා මේක කාලා වරින්නේ. ඉතින් මේ ඇවිල්ලා ගාව කලින් මැරලා යනවා. කොහොම හිමීට අර පිටිමැත්තෙන් හුස්ම පාවිච්චි කරොත් 100 වෙනකොට 120ක් වුණා තියෙනවා. දැන් මෙවට ආවට පස්සේ වෙන්නේ මොකද්ද ලංකාව ඇතලා මෙයාට පස්සේ අන්න අර වගේ හොස් හොස් කණ්ඩා ඉන්නවා. ඉතින් heart attack කියනවා, ඉතින් blood pressure කියනවා, ඉතින් cancer කියනවා. ඉතින් මොකද කරන්නේ? ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ හුස්ම අර වෙන වැස්මෙන් පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට අපි ගන්න හුස්ම ගන්න බව දැනගෙන ඉන්න ඉපයි. කවුද දන්නේ මේ දුවනකොට, තටමනකොට, මේ ඔව කරනකොට විශේෂයෙන්ම ડિપ્રેෂන් ආවට පස්සේ, ටෙන්ෂන් ආවට පස්සේ හුස්ම ගන්න බව. කොච්චර අඩුවෙන්ද අපි සලකන්නේ හුස්මට. නමුත් මරණ මොහොතේ ආවට පස්සේ අනේ බගෑවෙනවා තව හුස්ම දෙකක් මට දෙන්න. මේ මෙච්චර මේ බබාට මේ දරුවට මේ බූදලේ ලියලා එනකන් අස්සම් කරනකම් මට හුස්ම ටිකක් දෙන්න. නැත්නම් අරක විස දෙනකම් කියලා. නමුත් මේ දැන් අපි කොච්චර ඒක වෙනුවෙන් කොච්චර අර පරිමස්මකින් තොරව අවිචාරවත්වම එහෙම නැත්නම් කියනවා නම් කිසිම න්‍යාය පත්‍යක් නැතුව අපි පාවිච්චි කරනවා කියලා බැලුවොත් සංවේගය විතරයි පහළ වෙන්නේ. මේක hinaවක් විදිහට තමයි මේ කතා කරන්නේ. මොකද සංවේගය පහළ වෙනවා මෙච්චරම ජීවිතයේ ප්‍රාණය තීන්දුව කරන මේ දේ අපි කොච්චරනම් සෙල්ලමට මාස්ටර් කරනවද කියලා. ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරනවා වගේ. එළිය හොඟක් ඕන නිසා අපි දෙපැත්තෙන් පත්තු කරපුවාම කවදාකවත් ඉතිගිය වෙන්නේ රත් වෙලා පැත් වෙලා නෙවෙයි. නිකන් ගිය වෙලා වැක්කෙල්ලා. එනිසා ඒ පුත්ලයක විස්තර කරලා කියනවා අපි කොච්චර අසත්‍යමත්ද කියනවා කොච්චර අප්‍රමා ප්‍රමාදද කියනවා කීවෙනි කෝටියද දැන් ඉන්නේ කියනවත් අපි දන්නේ නැහැ. කෝටි කීයක් ගිහිලා තියෙනවද? තව කෝටි කීයක් එන්න තියෙනවද කියලාත් අපි දන්නේ නැහැ. මොකද සර්වඥාන්සේ මතක් කරනවා සෑම හුස්මක්ම සතියෙන් ගන්නදී කියලා. සෑම හුස්මකටම අප්‍රමාදී වෙන්නේ කියලා. හුස්ම ගන්න වෙලාවේදී රූප බලන එක වැඩන්නේ. බලනවා නම් උඹට කොන්දක් නෑ. උඹ අසත්පුරුසයි කියලා කියනවා. ඔය පෞෂත්වයක් නෑ කියලා කියනවා. ඒ මොකද අපිට ඕනේ නම් හුස්ම බලන්න අපිට හුස්ම බලන්න බැරි නම් මොකද්ද මේකේ තියෙන ආත්මය? මොකද්ද මේකේ තියෙන සක්කාය දිට්ඨිය මමයි කියා ගන්න තියෙන දේ? ඒක අපි දන්නේ නෑ භාවනාවට වාඩි වෙලා හුස්මට ඒක යොදනකම්. ඊට වැඩි ඒක අමාරු දෙය තමයි මේක දැනගන්නකොටම පරාජිත හිතක් එන්නේ. ජයග්‍රහීතක් එන්නේ. ඒ නිසා උගව දෙනේ භාවනා කරනට වැඩිය කැමති පික්චර් බලන්න, සද්දාහන්න, ගන්ධ රස බලන්න. මොකද එතකොට තමයි මමයිනේ බොම්බ ගන්න පුළුවන්. ආත්මයක් වෙනවනේ. අර යදගුණ නැති જાති රූපයක් මම දැකලා තියෙනවා. එයාට නැති සද්ද જાතියක් මම අහලා තියෙනවා. ගන්ධමයි ළඟ જાති තියෙනවා, රස જાති තියෙනවා කියලා කියතයි. නමුත් මේ හුස්මට ගියාට පස්සේ ඒකේ බැරිකම වැඩෙනකොට හුස් භාවනා නොකරන එක කරන් භාවනා නොකර නැතුව වෙන මොනව කරන්නද? නමුත් යම් වෙලාවක එවැනි අයාල යන හුස්ම රැල්ලක් අල්ලාගෙන මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන හුස්ම මේ ඇතුල් වෙන හුස්මේ තියෙන ගති ලක්ෂණ මෙහෙමයි පිට වෙන හුස්මේ තියෙන ගති ලක්ෂණ මෙහෙමයි කියලා යම් දවසක අපි කරන ප්‍රයත්නයක ප්‍රතිඵල ලැබිලා අපි තේරුම් ගත්තොත් මේ දෙකේ මේ දැනගන්නා හිතත් මතුවෙන්නා වූ ආස්වාසයක් දෙක එකතු වෙච්ච නිසායි මට මේ ඥානයක් පහළ වුණා. මට මේ දැනීමක් ආවේ. මේ හුස්මේ ස්වභාවය මේක දැනගන්න හිත. මේ ආස්වාසේ ස්වභාවය මේක දැනගන්න හිත. මේ ප්‍රස්වාසේ ස්වභාවය මෙන්න මේක දැනගන්න හිත කියලා අඳුම ගානේ එක හුස්මකට මෙම් අවදි වුණොත් කිය කී මනුස්සයා ඒ චිත්තක්ෂණේ ජීවත් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් අපි නිතරම ජීවත් වෙන්න තටමනවා විතරයි. ජීවත් වෙන්න උත්සාහ කරනවා විතරයි. අපි නිතරම ඉන්නේ අතීතය හෝ අනාගතය. කවදාකවත් එළඹිච්ච 100ක් නැහැ. එළඹිච්ච 100ක් આવොත් අනිවාර්යයෙන්ම තේරෙයි හුස්ම ගන්නකොට හුස්ම ගන්න බව දැනගන්න වෙනම නාම ධර්මයක්. පිට කරනකොට පිට කරන බව දැනගන්න පුළුවන් නාම ධර්මයක් තියෙනවා. මෙන්න මේක අඛණ්ඩව දිගට පවත්වන එක තමයි මේ විපස්සනා අනුගහිතය කියලා කියන්නේ. නැත්නම් අපි කර අපිට කරන්න දෙන පුළුවන් නම් කරපන් කියලා දෙන්න දෙන අභියෝගය මෙච්චරයි. මේන්න මේක දීගෙන යනකොට ඉස්සෙල්ලා අපි මේක ආස්වාස් ප්‍රසවාස වශයෙන් දැනගන්නවා. එහෙමනේ අපි සම්මුතියේ පටන් අරගන්න. රූප ධර්මයෙන් පටන් අරගන්න. නමුත් මේක දිහා බලාගෙන ඉඳ සූර වුණොත්, දක්ෂ වුණොත්, එක දිගට හුස්ම රැලි බලාගෙන දක්ෂ වුණොත්, ඒ හුස්ම දෙකේ ඇතුළෙන් කොට සීතලයි පිටෙන් කොට උණුසුමයි කියලා අපි නිදර්ශනයට ගමු. බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ උණුසුම සහ සීතල අතර මුලදී තිබුණු මේ ප්‍රකට භාවය කැපී පෙනෙන භාවය එnde එnde එnde එnde අඩු වෙන පටන් ගන්නවා. එහෙම විය යුතුයි කියලා මම කියනවා නෙවෙයි බොහෝ විට වෙන්නේ ඒකයි. එතකොට අපිට වැඩ පිළිවෙල එපා වෙනවා. ඒ භාවනා දියුණු වෙනවා. සතිය දියුණු වෙනවා. නමුත් අපිට අර දියුණු අර දෙකේ වෙනස එන්නේ එන්නේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවත් එක්කම තවත් එක හොල්මනක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? මේ හුස්ම ගොරෝසුම වෙලාවේ ආශ්වාසය වශයෙන් දන්නට ගොරෝසුම වෙලාවට ආශ්වාසය වශයෙන් දන්නට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙන තැන හැමදාම මොකද්ද? හිජ මාරුවක් තියෙනවා. අපිට කවදාකවත් අහුවෙන්නේ නැහැ. නමුත් අර ගුරුතු වෙලා හරි කමන්නේ දැකලා සතියක් ඇති කරන සමාධියක් ඇති කරන බලනකොට පේනවා හුස්ම ඇතුළේ වෙන හුස්ම ඉඳලා පිට වෙන හුස්මට මාරු වෙනකොට අල්ලන්න දෙයක් නැති තැන කරා යන්නේ අපි. එතෙන්දී අරක මේක ආස්වාසයෙන් පස්වාස කියලා අල්ලන්නත් බෑ. අර මෙනෙහි කරන හිත නිකම්ම අසරණ වෙනවා. එయ్యම්මා රෝගට අහු වෙනවා. මේක අපි දකින්නේ දැක්කත් ඒක පරාජයක් නිසා අපි ඒක අත ගන්නවා. ඔත හුස්ම තැම්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න හුස්ම අතර තියෙන වෙනස අඩු වෙන්න අඩු වෙන්න අපි නොදැනුවත්වම ගිහිල්ලා අන්නර අගාදෙට වැටෙනවා. අතරමැද තියෙන හිස්තැනට වැටෙනවා. හිස්තැනට ගියාම මෙනෙහි කරන්න බැරුව යනවා. මොකද ඒක රූප ගන්ධයක්වත් නැහැ. ගන්ධයනවා තියෙනවනේ අපිට මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක කරන්නේ බාහන වැරදිලා වෙන්න කියලා හිතලා එක්ක නිින්ද ගිහිල්ලා වෙන්න ඇති කියලා ඉතින් සල්ලෝක සාදාව නැගිටලා යනවා. නමුත් මේ නාම රූප පරිච්ඡේද ඥානයේදී තේරුම් කරලා දෙන්නේ අනිවාර්යයෙන්ම මෙනෙහි කරන හිතක් පහළ වෙන්න රූප ධර්මයක් තිබිය යුතුයි. නැතිවොත් මෙනෙහි කරන හිතක් එන්නේ නැහැ. ඉතින් ඒකයි මෙයක් දකින්නේ. හොඳට හයියෙන් හුස්ම ගන්න මුල් හුස්ම රැලි කීපෙදී ආස්වාද ප්‍රසවාස වෙන් කළ දැනගන්න පුළුවන් ටිකක් කල් භාවනා කරපු යෝගාවචරය. නමුත් ඒකම ඇහක් පිට ඇහක් තියාන netතර දීලා බලන ඉන්නකොට මේ හුස්ම දෙක අතර වෙනස නැති වෙනකොට තමයි නිකම්ම අසරණ වෙන හේජත් හේජම් මාර්ගවලට හිර වෙච්ච කෙනෙක් වගේ නැති වෙන අසරණ වෙන තැනකට යන්න පටන් ගන්නවා යනකොට කොච්චර උත්සාහ කරත් මෙනෙහි කරන්න බැරුව යනවා ඉතින් මේක පළවෙනියෙන්ම හම් වෙන හොඳ අභියෝගයක් යෝගාවචරය. අද වෙන්නේ හම්බෙන්නේ ලොකු මේ බාධකයක්. එනි මේ බාධකේ හරහා යන වෙලාවේදී තේරෙනවා රූප ධර්ම නැතුව නාම ධර්ම පහළ වෙන්නේ නාම ධර්ම නැතුව රූප ධර්ම පහළ වෙන්නේ අත්දැකීමක් වඩටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම නාම රූප දෙකක් තියෙන්න ඕනේ මෙන්න මේ නාම රූප දෙක සංසිඳනකොට අත්දැකීමක් නැහැ මමෙක් නැහැ කියාගන්න බෑ භාෂාව වැටෙන්නේ නැහැ කියන තැනකට යනවා ඉතින් මේක උංග භාවනා උපදේශ නොලබපු කලින් සූදානම් නොගිය හැම කෙනෙක්ම මෙතෙන්ට ගියාට පස්සේ මුසුප්පු වෙනවා. එහෙම නැත්නම් කරගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. උගාක් වෙලාවට ඒකට හේතුව මේ වෙන දේ මේ තාලෙට කමඨාන් සුද්ධ කරනකොට කියා ගන්න බැරි කම. අන්තික කියන්න උනන්දු වෙන්නේ නැහැ. මේකයි කිය යුත්තේ කියලා දන්නේ නැහැ. කියන්නේ නරිය පල්ලේ කතාවක් කියකිය ඉන්නවා මම අරයා මම මෙයා අනම්මනම් කියකිය ඉන්නවා මිසක් මම හිත තිබේ ආස්වාසේ නාස්කාග්‍රේ මං ආස්වාසේ බලනකොට මට මුලින් මෙහෙම වැටුණා ප්‍රස්වාසේ බලනකොට මෙහෙම වැටුණා මෙන්න මේ විදිහටම ආස්වාස ප්‍රස්වාසේ බලහන යනකොට මට මෙන්න මේ තාලෙට සිදු වුණා කියලා කලාතුරකින් කෙනෙක් තමයි කියලා දුන්නාට පස්සේවත් කියන්නේ ආන්නේ විතර බලහිට පේනවා මේ ආස්වාද ප්‍රස්වාස දෙක දිහාම සද්ද වේදනා හිතෙන්නේ නැතුව යන්න පටන් ගත්තොත් ඒක ක්‍රමයෙන් ගෙවි යාමකටපත් වෙනකොට මේ දෙකේ බලන හිත සහ අරමුණ කියන දෙක මොකද්ද විදියට ගොඩ වෙන්න පටන් ගන්නවා මොකද්ද විදියට නිකන් හෙලෙත් ආඩුවකට ලක් වෙනවා හිත නිසා මුසුප්පු වෙලා යනවා ඉතින් ඒකට අපි මොකද කරන්නේ වෙන අරමුණක් අල්ලනවා. සත්‍යයක් අල්ලනවා, වේදනාවක් අල්ලනවා, හිතවිල්ලක් අල්ලනවා. ඊට පස්සේ කියනවා මේ ශබ්ද ඇහෙන නිසා මට භාවනා කරන්න බෑ. වේදනාවක් දැනනොත් ඒ වෙනකොට මේ ආනාපානයේ ගෙවිගෙන ගිය බව දැක ගන්න ඉතාලම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. මේක හරියට දැක්කොත්, ඒ කියන්නේ හරියට භාවනා කරලා, කවදාහන් සුද්ධ කරන මේ නාම රූප දෙක වෙන් කර ගන්න වැඩකයි මම ඉන්නේ කියලා බලන් හිටියොත් මේ ආනාපාන භාවනා නැත්නම් ආස්වාද ප්‍රස්වාස දෙක අපිට දැනෙන්නේ දබ්බනේ කරන හිතට වැටෙන්නේ ඒකේ තියෙන ගොරෝසු මෘදු ගතිය අනුව තමයි. ඒකේ තියෙන කම්පන චංචල ගතිය අනුව තමයි. ඒකේ තියෙන වැగిරෙන සහ පිළිගොරන ගතිය අනුව තමයි. මෙන්න මේ විදිහට ඒ ආස්වාද ප්‍රස්වාස හෝ අපිට කයට ලැබෙන ඕනම අත්දැකීමක් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ ක්‍රියාකාරකම් වලින් තමයි කුපිත වෙන්නේ. ඉද්දේ. රූපණ භාවයටපත් වෙනවා. අපි ඒක ආස්වාසය කියලා කිව්වට ප්‍රස්වාසය කියලා කිව්වට ආස්වාස අත්දැකීම තුළ තියෙන උණුසුමක්, සිසිලසක්, කම්පනයක්, චංචලයක්, චලන ගතියක්, නිසසල ගතියක්, වැగిරෙන ගතියක් පිටු කරන ගතියක් කියලා උගාවක් කියලා බලහිනුත් පේනවා ඒ ආස්වාසය කියනකොට නම් ප්‍රස්වාසය කියනකොට මේක මගේ ආස්වාසය මේක මගේ ප්‍රස්වාසය කියයි. උණුසුම කිව්වහම උණුසුමට කවදාකවත් ජීවිතේ ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. උණුසුමට කවදාකවත් ජීවිතේ හොඳ නරක දෙකක් නැහැ. උණුසුම උණුසුම තමයි. ඒ වගේම ඇතුළත තියෙන උණුසුමයි බාහිරේ තියෙන උණුසුමයි කියන වෙනසකුත් නැහැ. ඒ නිසා හොඳට භාවනා කරගෙන කරගෙන ඉන්නකොට මේ රූප කියන කොටස් මොන තාලෙන් බැලුවත් භෞතික විද්‍යාව බැලුවත් Hindu ආගමෙන් බැලුවත් බුද්ධ ආගමෙන් බැලුවත් මේ ආපෝ තේජෝ වායෝ හතර විතරමයි ඉන්හිහාට මොකක්වත් නැහැ. එතකොට ආස්වාසය කියලා කියන්නේ මේ ධාතු හතරේ කම්පනයක්. ප්‍රස්වාසය කියන්නේ ධාතු හතර කම්පනයක් බව තේරුම් ගන්න නම් මේ ආස්වාද ප්‍රස්වාසයේ තියෙන පුළුවන් හැම පැතිකඩක්ම බල බලා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට භාවනා කරනවා. කරගෙන කරගෙන යනකොට අන්තිමට පේන්න පටන් අර ගන්නවා ආශ්වාසයේදී හතර මහා ධාතුන්ම තියෙනවා ප්‍රශ්වාසයේත් හතර මහා ධාතුන්ම තියෙනවා සමහර දේවල් ආශ්වාසයේදී ඉස්මතු වෙලා පේනවා සමහර දේවල් ප්‍රශ්වාසයේදී ඉස්මතු වෙලා පේනවා එහෙම ඉස්මතුකම් කියන තාක්කල් ආශ්වාස ප්‍රශ්වාස කියලා දෙකක් තියෙනවා මොකද ඉස්මතු වෙන්නේ නැතුව දෙකම සමානව යනකොට අපි ඒක කියවන්නේ කොහොමද ආශ්වාස ප්‍රශ්වාස නැති වුණා කියලා ඇත්තටම ආසාව පස්ස නැති වුණා මැරෙන්න එපායි. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ අර කලවම අසමබර භාවයකින් තොරව සමබර වෙන්න පටන් ගන්නවා. මේකට කියන්නේ පස්සම්බයං කාය සංකාරම් කියලා. මේ කාය සංස්කාරයන් පස්සම්බනේ සිට වෙන පටන් ගන්නවා. සංසිඳෙන පටන් ගත්තාම මොන්න චීන කන්නාලි දාලා බැලුවත් ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කර ගන්න බැරුව යනවා. වෙන් කරන්න බැරි ගතිය අපේ අර නොපුරු මනසට තේරෙන්නේ හුස්ම නතරුවා වගේ. වෙන විදියකට කියනවා නම් ආස්වාද ප්‍රසාද දෙක වෙනස් වුණාට ඒ දෙක අර මාරු වෙන වෙලාවදී කියන හිස්තන අවධානය කරපු කෙනෙකුට තේරෙනවා මුල ඉඳලාමත් මෙහෙම හිස්තනක් තිබුණා ඒක දැක්කේ නෑ දැන් වෙන දේවල් නැති නිසා හිස්තන විතරයි පේන්නේ ඉතින් එහෙම වෙනකොට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා Tamande හිතෙනවා නම් මේ වෙලාව හුස්ම ඇත්තෙම නෑ කියලා හිතට වාදයක් නැගන්නේ මේ මුළු භව ගමනේදීම හුස්ම නැති වෙන තරම් පහක් තියෙනවා ඒ පහ මොනවද මව් කුසේ ඉන්නකොට නම් හුස්ම ගන්න නැති වුණාට පණ කියනවා. චතුත්ථ ධානය ගියාම හුස්ම ගන්න එක වැටෙන්නේ නැහැ. නිරෝධ සමපatti ඉන්නකොට වැටෙන්නේ නැහැ. මැරිච්චාම වැටෙන්නේ නැහැ. දීයට ගියාම වැටෙන්නේ නැහැ. ඒ නිසා ආන්න කියනවා හිතෙන් ඔබ දැන් මැරිලාද? මොකද ඔබ අම්මගේ බඩේද ඉන්නේ. නැත්නම් ඔබ වතුර යටද ඉන්නේ. නැත්නම් ඔබ චතුත්ථ ධානය ලැබුවා කියලා දෝ කියන්න හදන්නේ මට. එහෙ නැත්නම් මේ නිරෝධ සමාපත්තියදී එතකොට මොකද වෙන්නේ? හිත ආපහු ඇවිල්ලා කියනවා නෑ ඔය මොකක්වත් නෙවෙයි කියලා හිතක් කියනවා. හොඳට කලබල කරගන්න නැතුව හිත නින්දට වට ගන්න නැතුව මේක දිහා බලන්නේ හුස්ම තියෙනවා හැබැයි වෙන තාලයකට. මේකට නිදර්ශනයක් වශයෙන් මම නිදා ඉදිරිපත් කරන්නේ අපි අවුරුදු කාලේ මොන්චිලා පදින්න ගියාම සාමාන්‍ය මොන්චිලාවේ රස හිතින්න නම් තල්ලුවක් දෙන්න ඕනේ කවුරුහරි. ඉතින් ඒක අපි දෙන්නේ එකතුලා යන්නේ එකෙක් පදිනවා අනිත් එකන තල්ලු කරනවා. නමුත් සමහර වෙලාවට නා දෙන්නේක් නැත්නම් අපි කකුල් දෙක බිම ගහලා තල්ලුව කරන්න පැද්දෙනවා. ඔන්නම පැද්දලා ඔරලෝසු ඕන්චිල්ලාව තල්ලු දෙන්නේ නැතුව නතර වෙන්න තැනට යන කම්ම ඉඳලා පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. ඉස්සරණ හොඳට දෝලන වේගයක් තියෙනවා එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා. නමුත් තල්ලු දුන්නේ නැතිවොත් එnde එnde එnde එnde එnde අර දෝලනයේ ඡාපය අඩු වෙන පටන් ගන්නවා. අඩු වෙන පටන් ගන්න හරියට මැදල කිට් වෙනකොට ඇස් දෙක වහගත්තොත් Tamanට හිතා ගන්න බැරි වෙනවා දැන් පැද්දෙනවද නැද්ද? පැද්දෙන්නේ එහාට මෙහාද නැත්නම් වටේ රවුමම යනවද? මේක හිතවිල්ලක්ද? නැත්නම් ඇත්තටම පැද්දෙනවද කියනක මොනම තාලෙකවත් හිතා ගන්න බෑ. මොකද මේක තාමත් තියෙනවා අර දෝලණය තියෙනවා. සයිසෙක් නිව්ටන් එක බලන්න හිටියේ පල්ලියට ගිහිල්ලා පල්ලිය එල්ලලා තියෙන ඉටිපන්දක් ගහලා තියෙන පහන පැද්දෙන දිහා බලන්න හිටියා. එයා දැක්කා වේගෙන් පැද්දුනත් ඉතාලම හිමීට පැද්දුනත් දෝලන කාලේ සමානයි කියන්නේ. නමුත් අපේ හිත අන්තමත් වෙනවා විතර. අපේ හිත මුසුප්පු වෙනවා. අපේ හිත මොනවාක් හිතා ගන්න බැරි වෙනවා මම ඇත්තට හිතනවද නැත්නම් ඇත්තට කැරකෙනවද දැන් එහාට මෙහාටයිද යන්නේ නැත්නම් රවුම යනවද නැත්නම් අටේ ඉලක්කම වගේ යනවද මොනවාක් හිතා ගන්න බැරි ඉතින් ඔන්න ඔය වගේ අපිට අදාළ අපිට අත්‍යවශ්‍ය මොනම දෙයක්වත් දන්නේ නැතුව තමයි මේ මම මම මම මම මම මම කියලා කියන්නේ බුදුජානකසේ සඳහන් කරන මේ සිද්ධිය දිහා බැලුවොත් මේ සිද්ධියක් තියෙනවා කායික රූපාකාර සිද්ධියක් තියෙනවා ඒක දැනගන්න හිතක් තියෙනවා මෙන්න මේ දෙක දකිනවා නම් ආස්වාද ප්‍රසවාසය දකිනවා නම් ඒ පුද්ගලයාට ඒ ලැබෙන අත්දැකීම මේ සෑම අත්දැකීමක්ම දෙකට පැලිච්ච දෙයක් බවත් ඒක ඝණයක් නොවන බවත් ඒකකයක් නොවන බවත් දෙකක් එකතු වෙලා හැදිලා තියෙන බවත් මේක මැද පැලිරක් තියෙන බවත් තේරුම් ගත්තොත් ඒ දැනුමෙන් පුළුවන් දිවට රස තියෙනකොට ඒ දිවට රස වැටෙන හැටි දැනගන්න. ලුණු රහක් තියෙනකොට ලුණු රස වැටෙනවා. පැංගිරි රහක් තියෙනකොට පැංගිරි රස වැටෙනවා. මිහිරි රසක් තියෙනකොට මිහිරි රස වැටෙනවා. ආන්නේ විදිහට මේ ආනාපානෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ ගන්න විදිහට ඒ ඒ රස අනුව වෙන්කොට හඳුනා ගැනීමේ ශක්තියක් ඉවත් තියෙනවා. හැබැයි එතකොට ආනාපානි කරන්න බෑ. හිත තියෙන්න ඕන දිවේ. නාසයට, දිවට, කයට, හැම තැනකම දාලා බැලුවොත් මේ ක්‍රියාවලිය තමයි යන්නේ. ඉතින් එතකොට බලනකොට මේ ඔක්කොම පතුරු ගහලා පතුරු ගහලා බලනකොට මේකේ නොසලෙන එකට පවතින හර පද්ධතියක් මොකක්වත් නැහැ. හැම සිද්ධියක් අඩු ගන්න දෙකට බලන්න පුළුවන්. එහෙමනම් කොතනද ජීවාත්මය රැඟවිලා තියෙන්නේ? මම කියනකොට Hindu ආගමේ සඳහන් කරන්නේ පරමාත්මය විසින් වවන ලද ජීවාත්මයක් මයි ළඟ තියෙනවා. මේ ජීවාත්මේ නැවත පරමාර්ථයත් හා එකතු වීම තමයි ඒගොල්ලෝ මොක්ෂය කියලා කියන්නේ. ඒ ජීවාත්මේ තියෙන රූප ධර්ම වල කොතනද කියන එක ආනාපානෙන් පටන් අරගෙන ජීවේ, නාසයේ, කනේ, ඇහි සෑම දෙයක්ම හොයලා බලනකොට ඒක විසඳා ගන්න බැරි, බලන්න බැරි මොනම දෙයක්වත් නැහැ. බලලා බැලුවොත් ඒකේ කිසිම දෙයක් මමේ කියාගන්න, මගේ කියාගන්න හරයක් ආඳුම්ට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. ඒක නිසා ඒ ආස්වාද ප්‍රසවාස දෙක වගේ දැන් ආස්වාද ප්‍රසවාස දෙකෙන් ඇති කරගත්ත සත්‍ය සමාධිය ඕනම දෙයකට යොදා බැලුවොත් ඒ යොදා ගන්න බැරි කමකුත් නැහැ ඕන දෙයකට බස්සන්න පුළුවන් විනිවිදින්න පුළුවන් ශක්තියක් ඇති කරගන්න පුළුවන් ආනාපානි කරනකොට බැලුවොත් ඒ හැම දෙයක්ම වෙන්කොට දැනගන්න අපි විභාජ්‍යවාදය කියලා මේකට තේරවාදය කියන්නේ වෙන්කොට දැනගන්න පුළුවන් වෙන්කල් බලන නාම රූප දෙක ඇර මොන්නම ස්පිරිට් එකක්වත් ආත්මයක්වත් භූතයක්වත් යකෙක්වත් මිනිස්සෙක්වත් කොහෙවත් හම් වෙන්නේ. ඒක නිසා නාම රූප පරිච්ඡේද ඥානයේ යම් තරමට කෙනෙක් තුල මුල් බහ ගන්නවද ඒ තරමටම ජීවාත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය පැලී යන්න පටන් ගන්නවා. කෙනෙක් තුල සදාකාලිකව පවතින නොසැලෙන ජීවාත්මයක් තියෙනවා කියලයි පෘථග්ජනයා තුන අනිවාර්යයෙන්ම තියෙන දෘෂ්ටිය. අන්නේ දෘෂ්ටිය පැලෙලා ඉඳ පටන් අරගන්නේ මේ නාම රූප පරිච්ඡේඥානෙ තේරුම් ගත්ත දවසට. ඒක තේරුම් ගන්නත් ඕනේ ලේෂම තැනින් අරගෙන ඒ සතිය සමාධිය හැම තැනම යොදවලා බලනකොට දෙකක ගැටුමකින් තොරව අත්දැකීමක් වෙන්නේ නැහැ. ඒ දෙක වෙන්කල් බලනකොට ඒ දෙක ඇතුලේ කිසිම තැනක ආත්මයක් නැහැ. ඒ ආත්මේ නැතිකම ඕනම සංසිද්ධියක දැක ගන්න පුළුවන් ශක්තියක් එනවා. එnde එnde එnde එnde තේරුම් අර ගන්නවා මේක හේතුඵල ධර්ම රාශියක වැඩපිළිවෙලක් මිසක්කා මම මේකේ ආත්මයක් ඉන්නවා කියන හිතවිල්ලක් මිසක්කා වෙන් කරලා පතුරු ගහලා බැලුවොත් විශ්තු කරලා බැලුවොත් ගන්න දෙයක් නෑ බුදු නාම රූප පද්ධතියක් තමයි ඒක නිකන් තියනවා වගේ පේනවා තියනවා වගේ හිතනවා නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඔය හිතවිල්ල, ඔය හිතන දේ සංඥාව පොඩ්ඩක් විස්තර කරලා බලන්න කියලා. විග්‍රහ කරලා බලන්න කියන්නේ ගලට ගහලා ගහලා මරේට ගහන්නේ කියලා කියනවා. මරේට ගහනකොට ඒ කියන්නේ ආනාපානට ගහලා බලන්න. දෙකට දෙකට කඩා ගන්න. ආස්වාද ප්‍රසාර කියලා දෙකට කඩා ගන්න. ආස්වාදයේ තුල වායෝ ධාතුව පොට්ටබ්බ ධාතුව සහ දකින්න හිත කියන එක දෙකට කඩා ගන්න. ප්‍රශ්වාසයේ වායෝ පොට්ටබ්බ ධාතුව සහ දකින්න හිත දෙකට කඩා ගන්න. ආහනේම කරගෙන කරගෙන යනකොට ඒ වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගති දැනෙන හිත මේ මේ වගේ වැඩ පිළිවෙල තමයි කයට අපි හිතමු සීතලක් දැනෙනවා කියන උණුසුමක් දැනෙනවා කියන ගින්ද ටිකක් වදුනායි කියන වතුර ටිකක් වතුනායි කියන ඒ සෑම දැනගැනීමක් වෙනකොට මේ වගේ නාම රූප දෙක කඩා ගන්න ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඉඳගෙනම නෙමෙයි සක්මණ යනකොටත් ඒක පොළව පතුලේ වදිනකොට ඒ ඇති වෙන උණුසුම් සිසිල් කම්පන චංචල ගති එතන එතන දැනගෙන යනවනම් අපි ඇවිදින්නෙක් බවටපත් වෙනවා. අහන්නෙක් නෙවෙයි, දකින්නෙක් නෙවෙයි. ආහන්නේ ඒක බලන බලන යනකොට ආස්වාද ප්‍රසවාසයේ තියෙන වගේම කායික ක්‍රියාවලියක් යනවා දැනගන්න හිතියේ. මෙන්න මේ විදිහට සෑම ධර්මතාවයකම ධර්මතා කියන්නේ අදහස් කරන අත්දැකීමකම සංසිද්ධියකම දෙකක ගැතුමක් බව දැනගන්න පුළුවන් වෙනවා නම් ඒකෙන් අපිට කියන්න පුළුවන් මේකේ ඒක හරයක් එක එක සාරයක් මදයක් ජීවයක් කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මේ නිසා කොච්චර ඒ අර කලින් කියාවෝ සීලානුකහිතය සමාධියනුකහිතය නැතුව මේක දෙකක් කියලා දැනගත්තත් කවදාකවත් ඒකෙන් මේ දෘෂ්ටි කන්න තැනට යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ වෙනකොට බණ ඇහිලා තියෙනවා. අනිවාර්යයෙන් මේ අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇති කරගන්න බවත් මිච්ඡාදිට්ඨිය දුරු කරන්න බවත් යෝගාවචරතර එළවමක් තියෙනවා. එහෙම නැත්නම් අද භෞතික විද්‍යාව දිනු වෙලා තියෙන තාලෙට අනිවාර්ය භෞතික විද්‍යාව දෙක දාන්න. ඒගොල්ලෝ අද හොයාගෙන කියනවා ඉස්ලාම නම් මේගොල්ලෝ හිතුවේ භෞතික විද්‍යාව හැටියට ඝන කියලා જાතියක් තියෙනවා, ද්‍රව කියලා જાතියක් තියෙනවා, වායු කියලා જાතියක් තියෙනවා. ඉතින් අපි එක්සයිස් පොතේ ඉර තුනකට ගහලා ඝන ටික මේ පැත්තට දානවා වායු ටික මැදට දානවා ද්‍රව ටික මැදට දානවා වායු ටික පැත්තට දානකොට මුළු ලෝකෙම වෙන් කරතයි. නමුත් අපි දන්නවා ඒක එහෙම වුණාට ජලයේ තියෙන පුළුවන් ඝන ස්වරූපයක් තියෙනවා ද්‍රව ස්වරූපයක් තියෙනවා වායු ස්වරූපයක් තියෙනවා. ඒක ඝනද්‍රව වායු අමතරව තර්මල් ෆිසික්ස් වෙන්න පටන් ගන්නවා. උණුසුම වෙනස් වෙනකොට උගාක් වැඩි වෙනකොට වාතයක් පාටපත් වෙනවා සාමාන්‍ය තියෙන ද්‍රව වෙනවා උගා සීතල වෙනකොට ඝන වෙනවා. ඒ නිසා අන්තිම බලනකොට ওই කියන මගේ අදාව වෙන් කිරිල්ල එච්චරම සාර්ථක නැහැ. ඊට පස්සේ ඒ කෙරුවේ ඝන ද්‍රව්‍ය මේ කැල්සියම් මේ සෝඩියම් මේ පොටෑසියම් කිය ඒවා ආවර්තය වගේ පෙළ ගැසුවා. පිළිගස් වෙලා අපි ඉස්කෝලේ යන කාලේ හොඳ විශාල ආවර්තයක් වගක් වෙන්න. නමුත් අවාසනාවට වගේ මේ ලයිස්ට් කෙලවරක් නැහැ. හැමදාම හොයාගන්න. ඒ වගේම එක දෙයක් තව දෙයක් වලටපත් වෙනවා රේඩියේෂන් වලින්. දැන් ඊට පස්සේ කොටු විහිද කරන්න බැරි වෙලා කියනවා එක මූලික ද්‍රව්‍යයක්. හීලියම් මොනිටර හයිඩ්‍රජන් වෙන්නත් පුළුවන්, හයිඩ්‍රජන් මොනිටර හීලියම් වෙන්නත් පුළුවන්. සූර්යාගේ සිද්ධ වෙන්නේ ඒක තමයි. දැන් ඒක නිසා ෆිසික්ස් වල තේරුම් අරගන්න තියෙනවා මේ අණුත් එක කතා කරනකොට පරමාණුවට බයින් වෙනවා කියලා පරමාණු දිහා බලනකොට පරමාණුවත් වෙන් කරන්න බෑ ඒක ඇතුලේ තියෙන පාටිකල්ස් වලට බයින් වෙලා තියෙනවා පාටිකල්ස් වලට දැසර පස්සේ ඒ පාටිකල් එකක් දැන් පාටිකල් ෆිසික්ස් වල කඩලා කඩලා ගියාට පස්සේ දැන් ඔන්න එනර්ජි එහෙම නැත්නම් ශක්ති පාටපත් වෙලා තියෙනවා අන්න ඔතෙන්දී ඔන්න මල පණ පාටිකල් එකක් තියෙන තාක්කල් ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා ඒක පාටිකල් ෆිසික්ස් වලට යනවා එනර්ජි එකක් ශක්තියක් වඩ පත්වෙච්ච ගමන් ඒක ගමන් කරන තරංගානුකූල. ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ආ එතකොට පරණ නීති මේකට දාන්න බෑ. දැම්ම නේදුවට පස්සේ ඒ කට්ටිය කියනවා මේ පාටිකල් එකක් ගත්තොත් පාටිකල් එකට වේගයක් සහ ස්කන්ධයක් තියෙනවා. ඒ ඉතාම සියුම් යන්ත්‍රයක් පාටිකල් එකේ වේගය බලන්න සකසුරුවන් කරුවොත් කවදාකවත් ඒකේ ස්කන්ධෙ පනින්න බෑ. ස්කන්ධයමයි නතර යන්ත්‍රයේ ફોકસ කරුවොත් ඒකෙන් කවදාකවත් පාටිකල් එකේ වේගය බලා ගන්න බෑ. ඒ නිසා පාටිකල් එකේ තියෙන අත්‍යන්ත ලක්ෂණ දෙක එකවරකට කිසිම කෙනෙකුට එක සැරේ දකින්න බෑ. දකින්නේ භාගය කියලා දැන් දැනගන්න. බලන එක මොඩේක් නම් ඌට පේන එකට ඌට මොඩකමලු පේන්නේ. පාටිකල් එක නෙවෙයි. ඒක දැන් හොඳම ෆිසික්ස්ලා කියන්න පටන් ගන්න තියෙනවා what you see that you are wherever you go, there you are. ඒ නිසා පටන් ගන්නකොට මෙයා යන්ත්‍රය සකස් කරන්නේ බර බලන්න නම් උඩ පේන්නේ බර විතරයි. ඉතින් ආවට කවදාකත් ඒකේ වේගය දකන්නම් වෙන්නේ. අඩු ගන්න පාටිකල් එකක් දැනගන්න. ඒකේ වේගය සහ බර දෙකම අවශ්‍යයි. කිසිම කෙනෙකුට බලන්න බෑ. ඒ නිසා ඒකවල දැනගෙන තියෙනවා බලන දේ තීන්දුව වෙන්නේ බලන කෙනාගේ මනස අනුව, දෘෂ්ටි අනුව. ඒ නිසා බලන්නගෙන් තොර දෘෂ්ටියක් නැති බවට ආවට පස්සේ සම්පූර්ණ අවුරුදු 200ක් ඇතුළත මෙතෙක් හොයාගත්තු දේවල් නිසා මිනිස්සයා හීනක ජීවත් වෙච්ච බව. කදාකත් මේ කෙලවර කරන්න බැරි බවක් දැන් ඔප්පිලා ඉවරයි. හැබැයි ඒ වුණත් හොඳක් තියෙනවා. මොකද මේ ෆිසික්ස් එකේ කියත් අපි අර දෘෂ්ටි විනාශ කරන්නේ නැතුව නැත්නම් දෘෂ්ටි ගැන අවධානයක් නැතුව විවසන සම්මාදිටියක් නැතුව විපස්සනා අනුග්‍රහයක් නැතුව මේකට ගියත් මේගොල්ලෝ දැන් වෙනස් වෙන්න ලෑස්තිලා ඉන්නේ. තේරුම් ගන්න තියෙනවා මේක විවිධ මාන තියෙනවා. මෙතෙක් හිටියේ උස දිග පළල කියන ත්‍රිමාන පමණයි. ඊට පස්සේ සා කාලය සා මේ අවකාශය කියන දෙකත් එකතු කරලා මේ විවිධ මාන දිගට යන්න පටන් අරගත්තට පස්සේ අර භෞතික විද්‍යාව මූලික සැකස්ම සම්පූර්ණයෙන්ම කඩලා ගියා. ප්‍රධාන වශයෙන්ම දැන් කියන දෙයක් තමයි බලන්නගේ අනු අනු බලන්නගේ මති මතාන්තර යනවා තමයි බලන දේ වැටෙන්නේ. මේක සර්වඥ වහන්සේ බොහෝම කල්ැතුව මේ ළඟදී කියව පොතක මම කිය මම කියනවා කියනකොට හම්බුණා මේ මිනිස්සෙන්ද මේක දැනගන්න අවුරුදු 200ක් ගියා. සර්වඥාසේ බොහෝම සුළු කාලෙකින් මේ තේරම දැනගෙන අවුරුදු 2552 කට ඉස්සෙල්ලා ඒක තව 45 ඉස්සෙල්ලා කියලා තියෙනවා. මේගොල්ලෝ තාම අමුඩ ගන්නවා ඒක ඉගෙන ගන්න. නමුත් අවාසනාව තියෙන්නේ මේකට උරුම කියන බෞද්ධයෝ අපි අර කුණු කන්දේ විවසේ කට දික් කරගෙන යනවා මිසක් මේ කියන එකක්වත් බලන්නෙත් නෑ Taman ගැන පරීක්ෂා කරන්නෙත් නෑ. ඒ පරීක්ෂා කිරීම අපි හිතන ආහන මිටියෝගේ අපිට මොකද්ද ඕකේ උද්දාවක් පොතල ගන්න තියෙන මොකද්ද කියලා. ඒ දවස්වල මම විද්‍යා අධ්‍යාපනය කරලා තියෙන්නේ. ඒ නිසා ඉහළට යනකොට යනකොට සර් අයිසෙක් නිව්ටන් එහෙම නැත්නම් ආකිමිඩිස් කිව්වොත් එහෙම පා බොහොම සරයි බොහොම වටන බුදුහාමුදුරුවෝ ගණන් ගන්න දෙන්නේ අවුද කොහොමඩක්වත් කියන එක නේ කියලා. කොහොමඩක්වත් ඒ දවස්වල බුද්ධ ආගම කියන විෂය විත්‍යාකරණ ආයත එච්චර නම්බුකාරයක් නෙමෙයි. හැබැයි ඉස්කෝලේ යන කාලේ ඉඳලා නිකන් විහිළුවට කියනවා සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියලා. සංස්කාර නෙවෙයි. දැන් මේක හොඳට පේන්න වෙලා තියෙනවා සයන්ස් කාර්යෝ දැන් දන්නේ නැත්නම් පොඩ්ඩක් ඉහළටම ගිය සායන් පොත් කියවලා බලන්න පැහැදිලිව මේ වෙනස් වෙන සුළු බවත් ඇතුලේ හරයක් නැති බව. ශක්ති බාටපත් කෙරුවත් particles අංශු බාටපත් කරලා ඒවා කිසිම දෙයක හරයක් නැති බවත් ඒක නිසා මේවා නම් කිරීම හෝ වර්ගීකරණය කිරීම කියන එක තන්නේ ක්‍රම නොදන්නා දෙයක් පිළිබඳව මවපු හීනයක් වමනක් බවයි. පැහැදිලිව පිළිඅරගෙන ඒ නිසාම ඒ අතන සිද්ධ වෙලා තියෙනවා මේක වෙනත් දෘෂ්ටි කෝණයකින් බලපු කෙනෙක්ගෙන් බලනකොට එයාට දැන් බුද්ධඝම පොත් කියවන්න පටන් ගන්නවා. පැහැදිලිවම තේරුම් ගන්න තියෙනවා විද්‍යාව කරන අයට ආශ්‍යාකරේ තියෙනා වූ මේ මෙතෙක් කල গুপ্ত විද්‍යාව කියපු දේවල් වලින් පැහැදිලිවම අර්ථකථනය අවශ්‍ය වෙනවා. කොහොමද නමුත් මේ මූලිකව භෞතික විද්‍යාවෙත් කරගෙන කරන ගිය මේ බෙදා බැලීමේ ක්‍රමයම සර්වඥාන්සේ කියලා දෙන්නේ. නමුත් ඒකට යන්න ඉස්සෙල්ලා අපි මේ දෘෂ්ටියක ඉන්න බවත් නැත්නම් මිත්‍යා දෘෂ්ටියක ඉන්න බවත් අපිට අධ්‍යක්ෂණය ලබා දෙන වස්තුව බෙදා වෙන් කර ගැනීම. විභජ්‍යවාදයට ගිහිල්ලා ඒ දෘෂ්ටිය එයම වෙනස් වෙන හැටි බලන්න අපි ගැන ස්වයං විවේචනයක් ඇතුව යනවා නම් අපි ඒකට කියනවා විපස්සනා ආකල්පය කියලා. කවදාකවත් ඒ කල්පනාවෙන් විතර ගන්නත් බෑ භාවනාවෙන් විතර ගන්නත් බෑ. අනේම කරගෙන කරගෙන යනකොට ඒ නාම රූප පරිච්ඡේඥානේ යම් තැනක අපිට පිරෙනවා නම් සම්පූර්ණ වෙනවා නම් ඒ වෙලාවේදී අපිට වෙන්නේ මොකද්ද? අර පර්යාංකයේදී ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් ගත දැනුම එදිනදා ජීවිතේ ඕනම වැඩක් කරනකොට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බවත් නමුත් අර වේගාධික ධාරාව නිසා ඒක එකවරම ආධුනිකයට අල්ලන්න බැරි බවත් නමුත් ආධුනිකව එක තැනක නතරලා හිමීට අල්ලගත් ප්‍රකාශක යොදාන්න පුළුවන් බවක් තියෙනවා. ඒක නිසා භාවනා පටන් ගන්න එක නර කියනවා එක තැනක වාඩි වෙලා අර ක්‍රියාවේ ඒක අඩු කරලා ඒ යන්ත්‍රය ඉගෙන ගන්න. උපමාවට කියනවා නම් වැඩ කරන ජෙනරේටර් යන්ත්‍රයක් ඉගෙන ගන්න ඒකේ විනාඩියට 1500 වාරි කැරකෙද්දි බෑ. ඒකට ඒ කරන්ට් එකකුත් ඇති වෙනවා භයානකමකුත් තියෙනවා. නමුත් ඒකේ වේගය අඩු වෙන්න අඩු වෙන්න නැත්නම් සම්පූර්ණයෙන්ම නතර කරොත් නම් මෙන්න මෙහෙමයි ඒකේ ගැටිලෝද වැඩ කරන්නේ කෑම් එක වැඩ කරන්නේ ඒ බ්‍රෂ් වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපිට ඒ නිසා භාවනාවේදී මේ නාම රූප පරිච්ඡේඥාන දැක ගැනීමේදී ආරම්භයේදී වේගය අඩු කරන්න වෙනවා. වේගය අඩු කරලා හිත තැම්පත් කරලා සද්ද වේදනා හිතුවේ නැති කරලා එකම අරමුණක් අරගෙන ඒක විදගත්තොත් ඒක පතුරු ගහලා බලාගත්තොත් මේ ක්‍රමයමයි සෑම තැනකම තියෙන්නේ. ඉතින් අපිට වෙලා තියෙන අර වැඩ වැඩිකම නිසා අපිට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද හේතුව මේ පමා මේ වේගය අඩු කිරීම කරන්න අපි දන්නේ නැහැ. දැන් අපි ඒ තරම් වේග කරලා පුරුදු කරලා පුරුදු කරලා මේක දුවන වේගයක් තියෙනවා. ඒ නිසා භාවනා කරනවා කිව්වහම මම හිතන්නේ ඒක පසුගාමී වැඩක් කියලා. ඒක නිසා නාස්තික දෙයකට මුදල් වැද කිරීමක් වගේ කියලා. නමුත් මේ කවදා හරි කොතනකද හරි දිග අරගත්තොත් විවර කරගත්තොත් මුළු ජීවිතයකටම සම්පූර්ණ අලුත් දර්ශනයක් නැත්නම් විපස්සනා සම්මා දිට්ඨිය එන්න පටන් ගන්නවා. හැබැයි මේ නාම රූප පරිච්ඡේද ඥානය හෝ එතනින් ඇතිවෙන එතනින් කඩලා දාන අත්ති දිට්ඨිය නැති කිරීම බුද්ධ දේශනා ඇටි බලන්න මහා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි වැදගත් වූ හැබැයි වෙනසක පටන් ගන්නවා. ඒක හරියට කියනවා නම් මෙතෙන්ද එන්න සීල විසුද්ධිය සහ චිත්ත විසුද්ධිය කොච්චර වැදගත්ද? ඒ වගේම අතර පහළ වෙන විපස්සනා ඥාන සඳහා මේක විශේෂම වැදගත්. මේ දෙකක් බව තේරුම් ගන්න. අපි අත්දකින කිසිම දෙයක ඒක ඝන ස්වરૂපයක් නැහැ. ඒකක ස්වරූපයක් නෑ මේක පළු දෙකක් තියෙනවා කියලා දකින දකින දේ අනුව කටත් අරගෙන ඒක තියා රස විඳිනවා වෙනුවට ඒ වෙලාවේදී ඒකේ තියෙන කොටස් දෙක වෙන් කරන්න හදනකොට අනිවාර්යයෙන්ම ලබන අත්දැකීම කෙරෙහි ඇති තෘෂ්ණාව අඩු වෙනවා ඒක අනිවාර්යම නයිසර්ගික ඵලයක් අපිට දැන් වෙලා තියෙන්නේ යාන්ත්‍රණය බලන වෙනුවට අර රාගයට බැඳිලා වස්තුව අත්දැකීම වැඩි කරගන්න ලොක් කරගන්න පදා ගන්න දඟලනවා මිස මේ අපිට හම්බෙච්ච යන්ත්‍රේ වැඩ කරන හැටි බලන්න වෙලාවක් මේකට හේතු නැතුව නෙවෙයි ඒ මොකද ඒ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවන ලද ශරීරයයි කිව්වට පස්සේ ඒ ශරීරයේ වැඩ කරන යාන්ත්‍රණය බැලීම දේව මතයට විරුද්ධ යනවා. ඒක නිසා දේව නිර්මාණ ඇත්තෝ මේ දෙයයන්ාංශික යන්ත්‍රේ පතු ගන්නවට කැමති කොටිම කියනවනම් මේ හරියට කපල විවෘත කරනවා බලන්න ජීව නිර්මාණවාදයත් එක බෑ. මේක ඔපරේෂන් කරලා හදන්න පුළුවන් නම් දිව්‍යඥාන්ගේ මැවීමට අනිවාර්ය බාධාවක් වෙනවා. අභියෝගයක් වෙනවා. මේක ලෙඩක් ආපම සුව කරන්න පුළුවන් කියනවනම් ඒකත් දේව නිර්මාණ විරුද්ධයක් වෙනවා. ඒක නිසා මුලින් මුලින් මේ සෑම දෙයකටම අපි නොකරනවත් එක වගේම තමයි අපේ හිතේ මුල් දැනගත් අදහසක් තියෙනවා. මේක අපිට බෑ. මේක දෙයයන් ආශිර්වාදයක්. මේක නිර්මාණයක්. එනතම මේක ආත්මයක් කියන්නේ අපිට මේක කරන්න සරුවචන් වහන්සේ මේ අවුරුදු 2500 ඒ 52 තව 45 ක විතරම එදා ගත්තේ විප්ලවීය මේ Taman ළඟ තියෙන යන්ත්‍රයේම මේක කරලා බලන ගතිය එදා කොහොමනම් එදා හිට මිනිස්සු දරුවද කියලා හිතන්න අමාරුයි. ඉතින් ඒ තරම් මුළු ලෝකෙම තිබ්බේ මේක දේව නිර්මාණයක් මේක අවසල බලනවා කියන එක මනුස්සයට තරම් වෙන්නේ. මොන සර්වඥයන්සේ දැනගත්තා ඒක සීලයක් නැතුව බෑ සමාධියක් නැතුව බෑ නමුත් සීල සමාධිය නැතර කරන්නේ නැතුව මේක විග්‍රහ කර බැලීමේ හැකියාව උන්වහන්සේ ඉස්ලාම් තේරුම් අරගෙන ඒක කරලා බලලා අද විස්තර කරන්නේ ඒ කුසලතාවයේ තියෙන මනුස්සත්වයේ තියෙන අයට පමණයි. ඒකෙදිත් ඒකට නියම දෘෂ්ටියක් අවශ්‍ය වෙනවා කෙනෙකුට මේ විදිහට තමන්ගේ ශරීරය පරිේශනාගාරයක් විදිහට පාවිච්චි කරලා ඒක ඉදුරම් පිනවීම නම් වූ ජීවාත්මයේ પરමාර්ථ ඉෂ්ට කරන වෙනුවට මෙහෙම කියන ජීවාත්මයක් තියෙනවද? ඉදරොන් පිනවලා විඳින්නේ ඉන්නවද කියලා බලන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන බොල්භාවය ඒකේ තියෙන නිකන් හීනෙක ඉන්න ගතිය තේරෙනකොට ඒ පුදුලා නිකම්ම අවදි භාවයකට ජීවත් වෙන භාවයට වර්තමානයේ එන භාවයට එන්න පටන් ගන්නවා. අන්න එතෙන් ආවට පස්සේ තමයි මේ පුද්ගලයාට තේරෙන පටන් අරගන්නේ ජීවයක් නැහැ නැත්නම් ජීවාත්මයක් නැති වුණාට මේකේ න්‍යාය ධර්ම වගේක් වැඩ කරනවා. හේතුඵල ධර්මතාවයක් වැඩ කරනවා කියලා එහෙමනම් මේ මේ මතුවෙන රූප ධර්ම මේ වායෝ පොට්ටහබ ධාතු. එහෙම නැත්නම් මේ මතුවෙන හිත කොතනින්ද එන්නේ? නැත්නම් මේ රූපේට හේතුව මොකක්ද? ඒ වගේම මේ නාමයට හේතුව මොකක්ද කියලා දැක ගන්නා පැත්ත තමයි මේ භාවනාවේ ඊගාව ඥානයේ වශයෙන් සඳහන් කරන්නේ. පච්චේ පරිකා ඥානයේ හැටියට සඳහන් කරනවා. ඒක දැකපු දවස් තමයි ඒ දේවල් වල මූල ධර්මයේ හේතුව මූල නිර්මාපකය දැනගන්න පුළුවන්. ඉතින් යන්න ඉස්සෙල්ලා පිළිගන්න වෙන තව එක මතයක් එක අදහසක් ඉදිරිපත් කළා දේශනා නැත කරන මම බලාපොරොත්තු වෙනවා. මේ නාම රූප පරිච්ඡේ ඥානයට යනකොට සිද්ධිය වෙලා ඉවර වෙලා තියෙනවා. නැත්තම් සිද්ධියේ මැදට ගියාට පස්සේ විතරයි නාම රූප පරිච්ඡේ ඥානයට යආ ගන්න පුළුවන් වෙන්නේ. ඒ පුද්ගලයා සිද්ධිය ඇති වෙන වෙලාවේදී අසතිය ඉඳලා තියෙනවා. සිද්ධිය ඇති වෙන වෙලාවේදී ප්‍රමාදේ ඉඳලා තියෙනවා. සිද්ධිය මැදට එනකොට තමයි අවදිය එන්නේ. ඒක නිසා ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ මේ දෙක වෙන් කරගන්න විතරයි. නමුත් මේ බව දැනගෙන දැනගෙන දිගට දිගට දිගට දිගට කරගෙන යනකොට ඒ පුද්ගලයා මුලත් සමග මැද දකින්න අවස්ථාව තමයි මේ හේතුව දකින්න උනන්දු වෙන අවස්ථාව. ඒක කරන දෙයක් නෙවෙයි කරන දෙයක් කියලා කියනවා. යම් කිසි දෙයක් දිහා අපි මතුවෙන මතුවෙන වෙලාවේ බලබලා හිටියොත් අනිවාර්යයෙන්ම අපිට අවස්ථාවක් ලැබෙනවා ඒක මතුවෙන්න ඉස්සෙල්ලා කොතනින්ද ආවේ කියලා දැනගන්න පුළුවන් ශක්තියක්. ඒක නිදර්ශනයක් වශයෙන් කියනනම් සුවකරන බැරි જાති ලෙඩු AIDS කැන්සර් වගේ දෙයක් එනකොට ඒක සාමාන්‍ය සමාජෙ පිළිකුල් කරනවා. පිළිකාය වෙච්ච මිනිස්සේ හිටියත් පිළිකුල් කරනවා. එහෙම නැත්නම් ඒඩ්ස් කාර්යයේ ආශ්‍රය කරන්නවත් කැමති නැහැ. ලාදුරු ප්‍රතිකර්ම කරන්නවත් කැමති නැහැ. මොකද වෛද්‍ය විද්‍යාව මොකද කරන්නේ? ලෙඩ ඉස්පිතාලෙ ගෙන්නලා ඒගොල්ලන් තියෙන අතුරු ආබාධ වලට වෙදකම් කරන ගමන් කියනවා ඉන්නවනම් එන්න අපි කාට කියලා. ලෙඩ එන්න එන්න අරගන්න. එනකොට වෛද්‍යවරුන්ට දැක ගන්න පුළුවන් වෙනවා මේ රෝගය හැදෙමින් පවත්වාගෙන හැදෙමින් පවතින රෝගිය දැකපු දවසට වෛද්‍යවරු ඉතාම උනන්දුවේ පටන් අර ගන්නවා මේ උත්සන්න රෝගියා දැක්කට අපිට ඒකට බෙහෙත් හොයන්න බෑ. ඒකට අදාළ විස බීජ වෙන් කර ගන්න බෑ. ප්‍රතිකර්ම ක්‍රම හොයන්න බෑ. නමුත් රෝගය හැදීගෙන එන එක දැක්කට පස්සේ ඒ රෝගේ ඉතිහාසය රෝග කාරකයාගේ විස්තර දැනගන්න හොඳම අවස්ථාවක්. ඊට පස්සේ ඒ දිගේ යන්න යන්න ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරනවා මේ රෝගේ ඇති වෙනකොට මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් මතුවේ. අනේ කරුණාකර අමාරු වෙනකන් ඉන්න එපා. අපිට මේ ලක්ෂණ මතුවෙනකොට මෙන්නේ. එතකොට ඊටත් වඩා මුල් අවස්ථාවට යනකොට තමයි ඒ රෝගය පිළිබඳව සම්පූර්ණ පසුබිම සකස් කර ගන්න පුළුවන්. ඒක පටන් අරගන්නේ කොහොමද? කොහොමද හොඳටම අමාරුවෙච්ච රෝගින් ප්‍රතිකාරම කියන්නේ. බොහෝ ප්‍රතිකාරම කරනකොට රෝගේ හැදීගෙන එන තත්ත්වයට යනකොට ඕනෙම රෝගයක් හැදෙන අවස්ථාවේදී සුව කරන්න ලේසි. හැදුනට පස්සේ රෝගේ අපිව වශී කර ගන්නවා වාල් භාවයටපත් කර ගන්නවා. රෝගේ මුලට ගියාට පස්සේ රෝගේ අපේ වාලෙක් බවටපත් වෙනවා. අන්න ඒ වගේ අපි නාම රූප පරිච්ඡේද ඥානෙට යනකොට අපි ඉන්නේ සිද්ධියේ මැදට ඇවිල්ලා. එකම දේ නැවත නැවත කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? මැදයි මුලයි කියන දෙක දැක ගන්න පුළුවන් තත්ත්වයට යනවා. අන්න ඒකට තමයි කියන්නේ ධම්මටිච ඥානෙ නම් නැත්නම් පච්චේපරිකා ඥානෙ නැත්නම් ඒ හේතුඵල ධර්ම ඥානෙ කියන එකට යන්න පාරක පන්නේ මේකේ තමයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ ජීවාත්මය කියලා කියන්නේ මා ළඟ අරය ළඟ මෙයා ළඟ තියෙන පුංචි පුංචි ආත්ම නෙවෙයි ඒක සියල්ල ඇති කරන්නා වූ පරමාත්මය සර්වපල්කාරී දෙවියන් වහන්සේ පිළිබඳව තියෙන ප්‍රශ්නෙට දොර ඇරෙනවා හැබැයි එතෙන් යන්න බෑ Taman තුල හරපද්ධතියක් නැහැ කියන එක තේරුම් ගන්න නැතුව අනේ තේරුම් ගන්න එක තමයි වැදගත් ඒ මත ඒක තමයි හැබැයි වෙනස පටන් ගන්න තැන ඒක හරියට යනවනම් අනිවාර්යයෙන්ම ඒ ඒ දෙයට හේතුව ඒ කියන්නේ රූපේන රූපෙට හේතුව නාමිනස නාමෙට හේතුව වශයෙන් යුගල යුගල වැටෙන්න පටන් ගන්න එක තමයි ඊගාව ඥානෙ වශයෙන් පත්වෙන්නේ. ඒකත් එක විපස්සනා සම්මාදිට්ඨිය. නැත්නම් ඒකෙම මිත්‍යා දෘෂ්ටිය කරලා. ඒ නිර්මාණවාදී පරමාත්මය කියලා දෙයක් නැති බව එතනත් පවතින හේතු ධර්ම ඵල ධර්ම පමණක් පවත් තේරෙනකොට මේ ඥානය තවදුරටත් සාක්ෂාත් මේ සහතික වෙන අතර යෝගාවචරයට ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඒ වගේම චිත්ත ශක්තියක් එනවා දැන් ගහලා ගහලා ගහලා දැන් ගල බිඳෙන්න පටන් ගත්තා වගේ කියනවා. ඉතින් අපි බලමු හෙට දවසට ඒ සම්බන්ධව ඒ දැනුම අපිට කොච්චරක් උනන්දුවක් ඇති කරයිද භාවනාවට අදට අපි සාකච්ඡා කරුවේ මේ පළවෙනිම නාම රූප පරිච්ඡේද ඥානයේ මගින් කොහොමද මේ විපස්සනා සම්මාදිට්ඨිය ඇතිවීම ඒ වෙනකොට තිබුණා නම් ජීවාත්මයක් කියලා මිත්‍යා දෘෂ්ටියක් ඒකත් ජී වෙන්නේ කොහොමද කියන එක දැක්කඳ ඉතින් අපි වඩ වඩාත්ම එකම අරමුණක් බොහෝ වෙලා බලා සිටීමෙන් තමයි අපි මේකට පටන් ගන්න ගන්න. ඉතින් ඒක වෙහෙස කර බව දැනගෙන ඒ වගේම ගම්භීර ධර්මයක් බව දැනගෙන තමා විසින්ම කළ යුතුයක් බව දැනගෙන බුද්ධ ආදී උත්මයන් වහන්සේලා ඉතාමත්ම වැදගත් දේ විදිහට සැලකුවේ සුතමේ ඥානයවත්, චින්තාමේ ඥානයවත් නොවන බවත් මේ ප්‍රත්‍යක්ෂ බවක් දැනගෙන අනිකුත් අපි මේ පින්කම් කරන්නේ අනිකුත් අපි මේ සමාජයේ සේරම ධර්ම කරන්නේ මෙන්න මේක තේරුම් ගන්නයි කියලා දැනගෙන මිනිස්සෙකුට පමණක්ම කළ හැකි එකම දේ මේ බවක් දැනගන්න. අපි මේ සාමාන්‍ය තිරසනු කරන දේ කරලා නතර වෙන්නේ නැතුව manussත්වයේ ඉහළටම යන්න පුළුවන්. මේ ඥාන අදාදම සාක්ෂාත් කරගත්තොත් අපිට වැටහෙයි මේක ඊගා මෛත්‍රී බුදුහාමුදුරේ නිකන් ඉඳලා කරන්න ගියත් කරන්න වෙන්නේ ওই ටිකම තමයි. ඔය අපි පින්කම් කරලා ඉවර වෙලා කියන විදිහට එකම ධර්ම මණ්ඩපයේදී ධර්මයේ දේශනා කරන ඇදී සියලු දෙනාටම එකසේ නිවන් අවබෝධ වේවා කියලා සාදු කියලා ගෙද්ද ගියාට හරියන්නේ නැහැ. කොහොමදත් ඉඳගෙන මේ වැඩේ කරන්න වෙනවා. ඉතින් එදා යකන් ඉන්නවට කෙරුවත් එකයි අද කෙරුවත් එකයි. ඒ නිසා මේකේ නෑ කාල වෙනසක්. එහෙම නැත්නම් මේකේ නෑ සාසනෙ පිළිණු වෙච්ච ගතියක්. ශාසනයේ ධර්මය නම් ධර්මය හැමදාම සජීවී. හැබැයි Taman මැරිලා ඉන්නවනම් ශාසනය සජීවී නෑ. තමන් අප්‍රමාද නම් තමන් සජීවී නම් ඒ තරමටම ශාසනය සජීවී. නිසා ශාසනයේ තියෙන සජීවීකම අපටත් අරගෙන අපි සජීවී නතර ශාසනයට සජීවී භාවය ළඟා කරලා දීම තමයි අපෙන් කරන දින විශාලම යුග මේවර කියලා තේරුම් අරගෙන ඒ අවබෝධ කළ යුතු ධර්ම එතන එතන අකාලිකව සාක්ෂාත් කරගන්න මේ ධර්ම කොටාශයත් හේතු වාසනා වේවා කියන පරමාර්ථයෙන් සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ